ශ්‍රද්ධා සම්බන්ධ දෙකක්දී අද මේ භාවනා පන්තියේ දෙවන දවස එම නිසා මේ භාවනා පිළිබඳ මූලික කරුණු වලලා සරල ධර්ම දේශනා කීපයක් කිරීමට අනිවාර්යයෙන්ම සිදු වෙනවා. එම නිසා සමහර විට මේ ගැඹුරු ධර්ම අසා බලපොරොත්තු අයට ධර්ම කරුණු ගැන අවබෝධයක් ඇති අයට අර පළමුවෙන්ම කරන ලබන ධර්ම දේශනා කීපය සමහර විට එතරම් සුචි නවන්නට පුළුවන් මොකද ඒ තාමත්ම සරල නිසා කෙසේ වෙතත් භවනා පන්තියක් ආරම්භ කරන විට භවනාත්ම පිළිබඳ සරල කරුණු අදලා භවනාවට අදාළ කරුණු සම්බන්ධයෙන් දේශනා කීපයක් පවත්වන්නටම සිදු වෙනවා අප ගිය සම්ස්වාගයේ ඉදා ප්‍රකාශ කළේ මේ දෙන්නත් අයට භාවනාව පිළිබඳ සරල අඳුනා ගැනීම පිළිබඳව කෙටි දේශනාවක්. අද අප කතා කිරීමට අදහස් කරන්නේ භාවනාව පිළිබඳ භාවනාවට අදාළ වන සප්පායේවත් හිතකර ධර්ම පිළිබඳවත් භාවනාවට අහිතකරේවත් පරිබෝධකර ධර්ම පිළිබඳවත් එලෙසින්ම භාවනා කරන විට ප්‍රායෝගික වශයෙන් අමුවේ ඇති විවිධ ගැටලු සහ එම විවිධ ගැටලු निराකරණය කර කටයුතු ආකාරය පිළිබඳව සරල කරුණු කිහිපයක් තමා අද ඉදිරිපත් වීමට අප අදහස් කරන්නේ. සාමාන්‍යයෙන් භාවනා කරන විට භාවනාවට පරිපෝෂක කර ධර්ම තිබේ නම් ඒවා ඈත් කරගෙන භාවනා කිරීම ඉතාමත්ම සුදුසුයි සාර්ථක ප්‍රතිඵල <clears throat> ගැනීමට හැකිවන්නේ අන්න ඒ විට පමණයි. දැන් ওই විසුද්ධි මාර්ගයේ වැනි පොත්පත්වල දක්වා තිබෙනවා දස පරිපෝධ ධර්ම කියලා මේ භාවනාවට පරිපෝධ කරවල වූ ධර්ම 10ක්. ඒ අතුරින් මේ කිහිපින්වත් අයට හේතු වන පරිපෝධ කර ධර්ම ටිකක් අවබෝධ කරගෙන ඒ පරිපෝධ කර ධර්මයන්ගෙන් සිත මුදා ගැනීම කළ යුතුම කාර්යයක්. ඒ ප්‍රධානම එකක් තමයි මේ භාවනාව කිරීමට තරම් සුදුසු ස්ථානයක් නොමැති වීම පළවෙනිම පරිබෝධ කර ධර්මයේ සද්ද බද්ද තිබෙනවා නම් මැසි නඳුරු වතුරු තිබෙනවා නම් ප්‍රශ්නේ අධික නම් මේ ආදී පීඩාකාරී ස්ථානයක් ආධුනිකයෙක් වශයෙන් භාවනාව පටන් ගන්නා යෝගාවචරයේකට සුදුසු නැහැ. භාවනාව දිනු යෝගාවචරයේකට නම් සද්ද බද්ද තිබුණත් භාවනා කරගෙන යන්නට පුළුවන්. එනිසා මේ පරිබෝධකර ධර්මයෙන් සිත ඈඩ් කරගන්නට යෝගාවචරය කියන්නේ භාවනා කරන ලබන පුද්ගලයා කටයුතු කරන්නට ඕන. ඊළඟ පරිබෝධකර ධර්මයේ තමයි මේ කිහිපින්වත් අයට බලපාන තමා ඇසුරු කරන තමාගේ නිවසේ සිටින අය හෝ තමාගේ යාළුවන් මිත්‍රාදීන් හෝ නැත්නම් තමා යටතේ සේවය කරන අය හෝ අන්න එවැනි ආශ්‍රය කරන ලබන අයගේ ඇසුර බොහෝ දෙනෙක් භාවනාවට හිත කරාන්දමින් කතා බහ කරන්නේ භාවනාවට එන අය උනන්දු කරවීම සඳහා යමක් ප්‍රකාශ කරන්නේ බොහෝ තැන්වල භාවනාවට විරුද්ධ අදහස් ප්‍රකාශ කරන වචන තමයි නිතර නිතර අසන්නට ලැබෙන්නේ. දැන් කාලේ භාවනා කළා හරිනේ. දැන් මේ තරුණ කාලේ භාවනා කිරීම අවශ්‍ය නෑ. මේ කාලේ නිවන් යන්නට බෑ. මේ ආදී විවිධ අදහස් දරන පුද්ගලයන්ගේ අදහස් ඒ වචන අපට ඇතෙන විට එසේ ඒ වචන වලට අපි අනුකම් දී ඒ අනුව කටයුතු කළොත් ඇත්ත වශයෙන්ම අපගේ භාවනාව එයින්ම නතරවන්නට පුළුවන් මේකත් පරිපෝධ කර ධර්මයක් ඒකෙන් සිත ඈත් කරගන්නට ඕනේ එවැනි වචන අපට අසන්නට ලැබුණත් ඒවා අපට හිතකරෝ යෝග්‍යෝ වචන නෙවෙයි ඒවා අපගේ අයහපත සඳහා පවත්වන ලබන කරන ලබන වචනේ කියලා හිතාගෙන ඒවා නොසලකා හරින්නට ඕනේ එවැනි අහිතකර වචන එවැනි අහිතකර කතා ඊළඟ පරිබෝධ කර ධර්මයක් තමයි මේ යෝග මේ ගිහි පින්වත් අයට නිතර නිතරම කාර්ය බහුලභාවයක් තිබෙනවා මේ කාර්ය බහුලභාවය බොහෝ විට භාවනාවට පරිබෝධයක් වෙනවා මේ ගිහි පින්වත් අයට සමාජයේ වැඩ සමාජයේ දූ දරුවන්ගේ සහෝදර සහෝදරයන්ගේ වැඩ ඥාති මිත්‍රාදීන්ගේ වැඩ නොයෙකුත් ගමන් බිමන් ගෑම් ආදී කර්තව්‍යයන් බොහෝමයක් කිරීමට සිදු වෙනවා භාවනා කරන්නට වාඩි වෙන විට මේ සියලුම බාහිර වැඩගෙන තිබෙන අදහස සිතින් අයින් කරලා භාවනාව භාවනා කරන්නට වාඩි වන්නට ඕන. එසේ නැතුව භාවනාව පටන් ගත්තාට පස්සෙ මද වේලාවක් යන විට මට මේ වැඩේ කරන්නට තියෙනවා මේ ගමනේ යන්නට තියෙනවා ආදී වශයෙන් විවිධ සිතිවිලි භාවනා කරන කාලය තුළදී සිත තුළින් මතුවන්නට පටන් ගන්නවා. මේක විශාල බාධාවක් භාවනාවට. මෙවැනි අදහස් භාවනා කරන විට සිතට නැගී එනවනම් ඒන් වහාම සිත මුදවා ගත යුතුයි. විශේෂයෙන්ම භාවනා කරන්න පටන් ගන්නට ප්‍රථමයෙන් කල්පනා කරන්න ඕනේ අපි මේ යන්නේ මේ කාලය තුල භාවනා කිරීමට විනා වෙනත් කර්තව්‍යයන් සිදු කිරීමට නොවේ කියලා. භාවනා කරන කාලය තුලදී එවැනි අදහස් සිතට නැගී එන විට දැන් මම මේ භවනා කරන කාලේ මේවා ගැන සිත සිතා සිටිය යුතු කාලේ නොවේ කියා වහාම ඒ සිත මුදවා ගන්න ඕනේ නැත්නම් තමා නොදැනුවත්වම ඒ කල යුතු නැත් කිරීමට ඇති වැඩගෙන සිත සිතා කාලය ගත කරන්නට සිදු වෙනවා මේකත් එක්තරා පරිබෝධකර ධර්මයක්. තව පරිබෝධකර ධර්මයක් තමයි මේ භාවනා කරන ඒ පින්වත් අයට විශේෂයෙන් බලපාන රෝගාබාධ පිළිබඳ පරිබෝධේ. ඒ කියන්නේ සමහර රෝග තියෙනවා භාවනා කරනකොට වැඩි වෙන රෝග. සමහර රෝග පීඩා තියෙන භාවනා කිරීම තුළින් සුවපත් කළ හැකි රෝග. බොහෝ යෝගාවචරයන් තරමතරට මේ ශරීරයට අසනීප ගතියක් දැනුණාට පසු දැන් ඉතින් අද අසනීපයි භාවනා කරන්නට බෑ කියලා කාලය නතර කරනවා භාවනාව අත්හරිනවා. දෙදේ හොඳ වුණාට පස්සෙවත් දැන් ඉතින් දෙදේ හොඳ වුණා විතරයි දැන් භාවනා කරන්න තරම් මේ මගේ ශාරීරික සෞඛ්‍යය හොඳ නැහැ. මේ ආදී වශයෙන් විවිධ සමාවට කරුණු ඉදිරිපත් කරගන්නේ භාවනාව අතහරිනවා. රෝග පීඩාදී තුنين භාවනාවට යම්කිසි පරිබෝධයක් නොවන ආකාර රෝග පීඩා තිබේ නම් ඒ රෝග පීඩා මැදියේ උවත් භාවනාව කිරීම භාවනා කිරීම සදසෙයි. එසේ වෙතත් අර ඒ රෝග පීඩා වැඩි වෙනවා නම් භාවනා කිරීම කරන කිරීම නිසා ඒ කාලය තුලදී භාවනා නොකර සිටීමයි සුදුසු රෝගේ නිවාරණය වෙනතේ. එම නිසා මේ රෝග පීඩා වලදී නුත් පිළිපැදිය යුතු ආකාරයක් තියෙනවා ඒ අනුව පිළිපදින්නට ඕන. ඕදුරට යෝගාවචරයන්ට විශේෂයෙන්ම දුර්පත් ජීවිත ගත කරන යෝගාවචරයන්ට භාවනා කරන්නට තිබෙන කාලය ඉතාම සීමිතයි. ඊට අමතරව භාවනාව අඛණ්ඩ ලෙස කරගෙන යාමට හැකියාවක් ලැබෙන්නේ මේකත් පරිපෝධ කර ධර්මයක්. ඇත්තෙන්ම භාවනාවෙන් ජීවණයක් ලැබීමට නම් ඒක නිරන්තරයෙන්ම කරන්නට ඕනේ. අඩු වශයෙන් දවසකට පැය භාගයක් පැයක්වත් පමණ කාලයක් භාවනාව සඳහා වෙන් කරගන්නට ඕනේ. සතියකට වරක් ඇවිල්ලා මෙතන පැයක් හෝ පැය දෙක තුනක් භාවනාවේ නිරත වීම තුළින් සාර්ථක ප්‍රතිඵල ඉක්මනින් කෙනෙකුට නෙලා ගන්නට නොහැකි වෙනවා. එම නිසා භාවනා කිරීම සඳහා සුදුසු කාලයක් අඩු වශයෙන් පැය දෙකක්වත් දවසකට වෙන් කරගෙන ඒ කාලය තුල භාවනා කිරීමට අකණ්ඩ ලෙස භාවනා කිරීමට උත්සුක වන්නට ඕන. එසේ උත්සුක වී කටයුතු කරන යෝගාවචරයෙකුට භාවනාවෙන් පහසෙන් ප්‍රතිඵල නෙලා ගන්නට පුළුවන් වෙනවා. මේ ආදී විවිධ පරිපෝධ කර ධර්මයන්ගෙන් සිට මුදවා ගැනීමට යෝගාවචරය සමත් වන්නට ඕන. භාවනාවෙන් දියුණුවක් ලැබීමට මේ අවශ්‍යම කාරණාවක්. එසේ පරිබෝධ කර ධර්මයන්ගෙන් සිත මදවාගෙන භාවනාවට සප්පාය වූ ඒ කියන්නේ හිත කරෝ ධර්මයන් ළඟා කර ගන්නට ඕනේ. පළවෙනිම හිත කරෝ ධර්මයේ තමයි භාවනාව කිරීමට සුදුසු යෝග්‍ය වූ ස්ථානයක්. සද්දබද්ද අඩු වඩාන් මේ නැති මතුරු වදුරු නැති රස්නේ වදා නැති සමසීතෝෂ්ණ තත්ත්වයෙන් පවතින යහපත් නිසල පරිසරයක් භාවනාවට ඉතාමත්ම හිතකර වෙනවා. එවැනි පරිසරයක් සමහර විට සමහර අයට තෝරා ගැනීම අපහසු වෙනවා තමාගේ වටා පිටාව නිසා තමා සිටින ස්ථානය නිසා. මේ අය විසින් විශේෂයෙන්ම කල්පනා කරගන්නට ඕන තමා සිටින ස්ථානයේ තමාගේ නිවසම සුදුසු ස්ථානයක් කරගත යුතුය කියලා. ඒ සඳහා කරන්නට තිබෙන්නේ අර සද්දපත් අඩු නිසල ඒ වගේම රස්නේ අඩු කාලයක් තියෙනවා ඒ කාලේ භවනාව සඳහා තෝරා ගන්න ඕනේ. විශේෂයෙන්ම පාන්දර 4ට 5ට නැත්නම් 3යි 5යි අතරතුර කාලය තුළදී සමාට අවදි වන්නට පුළුවන් නම් අන් අය නිදාගෙන සිටිනවා ශබ්ද බද්ද අඩුයි වාග්මීය වාතයේ පිරිසිදුයි ඒ වගේම නිසසල වාතාවරණයක් පවතින්නේ මේ කාලයේ ඉතාමත්ම සුදුසු වෙනා භවනා කරන්නට අන්න ඒ කාලයේ හෝ එවැනි සුදුසු කාලයක් තෝරාගත ඔබත් එහෙම මේ සප්පාය කර වූ ධර්මයේ භවනා කිරීමට හිතකර ස්ථානය අස්වැය ගැනීමේ ප්‍රශ්නය අපට විසඳා ගන්නට පුළුවන් වෙනවා ඊළඟ භවනාවට හිතකර ධර්මයේ තමයි මේ ආහාර සප්පාය භාවනා කරන දවසේදී විශේෂයෙන්ම විශේෂයෙන්ම දැනගන්නට ඕන භාවනාට සුදුසු ආහාරයක් ගැනීම ගැනීමට අධික වූ ආහාරයක්, සලු වූ ආහාරයක්, බර වූ ආහාරයක් ගත්තාට පසුව නිසි පරිදි භාවනාවෙන් සාර්ථක ප්‍රතිඵල නෙලා ගැනීමට හැකිවන ආකාරයෙන් භාවනා කරන්නට බෑ. එම නිසා සියොම් ප්‍රණීතෝ පමණට ගත් ආහාර වේලාවක් වේලාවක් කිරීම ඉතාමත් අවශ්‍ය කාරණාවක් මේ භාවනාවෙන් සාර්ථක ප්‍රතිඵල ගන්නට බලාපොරොත්තු වන යෝගාවචරය විසින් මේ ආහාර සප්පාය කියන කරුණක් අඳා කර ගැනීම ඉතාමත් සුදුසුයි. මේ ධාමතරව අපි ආශ්‍රය කරන්න ඕනන්නේ භාවනාවට අතහිත දෙන භාවනාව ගැන යහපතක්ම කතා කරන භාවනාව පිළිබඳ කොටක්ම කියන අයගේ ආශ්‍රයයි. අපිට අපේ භවනාවෙන් ඈත් කරන අය නෙමෙයි අපේ භවනාවට යොමු කරන අය මේ අයගේ ආශ්‍රය, කල්යාණ මිත්‍ර සම්පත්‍ය දීීමත් ඉතාමත්ම හිතබරව සප්පාය ධර්මයක්. මේට අමතරව අපි කරන ලබන කතා බහ බොහෝ විට භවනා කරන අපේ යෝගාවචරයට තිබෙන ඉතාමත්ම ප්‍රබලම පරිකෝදයේ තමයි මේ කතාව කතා කිරීම භාවනාවට පසක් වගේ දෙයක්. ඇත්ත වශයෙන්ම කතා බහ නොකර පුළුවන් තරම් කතා සීමා කර භාවනා කරන කාලය තුල නිසලව තමාගේ වැඩ කටයුතු කර ගැනීමට යෝගාවචරය උත්සවන්නට ඕන. අවශ්‍ය අවස්ථාවකදී පමණක් ධර්ම කරුණක් භාවනාවට අදාළ දෙයක් පමණක් ගැන කතා බහ කිරීමයි සුදුසු නිෂ්පල වචන සම්පප්පලාපකට කතා කරමින් භාවනා කරනු ලබන කාලයේ අපතේ යවන යෝගාවචරයට පහසියෙන් ඉක්මනින් ප්‍රතිඵල ගන්නට නොහැකි වෙනවා. එම නිසා අපි ප්‍රවේශම් වන්නට ඕන විශේෂයෙන්ම භාවනා කරන දින කාලය තුළදී කතා බහෙන් ඈත් වෙලා පුළුවන් තරම් මුනිවත රකිමින් තමාගේ භාවනා කර්තව්‍ය සිදු කරන්නට කතා කරන්නට වෙනත් කාලවල තිබෙනවා ඒ කාලවල තුලදී කතා බහේ නිරත වීමට පුළුවන්කම ලැබෙනවා මේ ආදී වශයෙන් භාවනාවට හිතකරෝ සප්පායෝ ධර්මයන් තමා ලං කර ගන්නට ඕනේ එසේ ලං කරගෙන භාවනා කරන ලබන යෝගාවචරයාට භාවනා කරගෙන යන අවස්ථාවේදී ජයගත යුතු කාරණා හතරක් තිබෙනවා මේ කාරණා හතර ජයගන්නේ නැතුව භාවනාව දියුණු කරගන්නට බෑ මේවා මේ ප්‍රාථමික වශයෙන් කියන දේශනා මේ ආධුනික භාවනාව කරන ආධුනිකයන්ට ප්‍රයෝග වෙන දේශනා ගැඹුරු ධර්ම මත ඇයි මේ වතරම් ප්‍රයෝජන නොවන්නට පුළුවන් කෙසේ වුණත් උපේක්ෂිත වේවා අසාගෙන සිටින්න. භාවනා කරගෙන යන විට ජයගතිය යුතු කාරණා හතරක් තමයි පළවෙනි එක විතක්ක ජයග්‍රහණය. දෙවෙනි ජයගතිය යුතු කාරණා සම්කාරණාව තමයි වේදනා ජයග්‍රහණය. තුන්වෙනි එක තමයි සීන මිද්ද නිදිමත ජය ගන්න ආකාරය. හතරවෙනි එක තමයි ක්ලේශ ජයග්‍රහණය විශේෂයෙන්ම ජීවන ධර්මයන් ජය ගන්න ආකාරය. විශේෂයෙන්ම භවනා කරන්නට පටන් ගන්නා යෝගාවචරයට භවනාවේදී හමුවන ඵලයම පළමු වෙනම පරිබෝධ කර නැත්නම් ගැටලුව තමයි මේ චිත්ත නොයෙක් කර්මණු කරා වහවහ දුවන්නට පටන් ගන්න එක සමාධියේ භාවනා ආරම්භණයම සිත පවත්වා ගන්නට නොහැකි බව. ඇත්තෙන්ම සාමාන්‍යයෙන් සිතේ ස්වરૂපය විවිධ අරමුණු කරා නිරන්තරයෙන්ම ගමන් කිරීම එසේ විවිධ අරමුණු කරා ගමන් කරමින් තිබුණ සිතට එකවරම අපි අනකලාට වහාම සමාධිමත් ධ්‍යාන කියලා සිත ඒක අවනත භාවයක් දක්වන්නේ සිතේ ස්වરૂපයේ සිතේ ස්වභාවය විවිධ ආරම්මණයන් ඔස්සේ වහවහා දිව දිව යන එක මේක පුරුද්දක්. එම නිසා මේ පුරුද්ද භාවනා කරන්නට පටන්ගත් ආධුනික යෝගාවචරයට ඉතාසන්තම පරිබෝධ කර ධර්මයන් ගැටලුවක් බවට පත් වෙනවා. මේ ගැටලුව निराකරණය කරගන්නට ඕනේ සමත භාවනා කරන අයත් ඒ වගේම විපස්සනා භාවනා කරන අයත් සමත භාවනා කරමින් සමාධිමත් සිතක් ඇති කරගන්න බලාපොරොත්තු වෙන යෝගාවචරයාට මේ සිත පිට යන්නේක ඇත්ත වශයෙන්ම විශාල ගැටලුවක් වෙනවා. ඒ දර්ශනා කරන යෝගාවචරයකට උනත් සිත පිට යාම කිසිසේත්ම සුදුසු නැහැ භාවනාවේ සාර්ථක ප්‍රතිඵල එම නිසා ලබා ගන්නට බෑ බුදුරජාණන් වහන්සේ පෙන්වන කොට වදාරලා තිබෙන්නේ සමාහිතෝ වික්ඛවේ වික්ඛෝ යථා භූතං පජානාති කියලා පාඩයක් සමාධිමත් සිතක් ඇති කෙනෙකුට තමයි මහණෙනි මේ යථා භූතේ පජානාති ඇත්ත ඇතිසකෙන් දකින්නට පුළුවන් වන්නේ කියලා විදර්ශනා භාවනාව තුළින් අප බලාපොරොත්තු වෙන්නේ මේ පංචස්කන්ධ ලෝකයේ ඇත්ත ඇතිතකින් දැකීමට ඒකට සමාධිමත් සිතක් අවශ්‍ය වෙනවා. හිත නොඑක ආරම්මන කරා දුවගෙන යනවා නම් අපට ඒ භාවනාවෙන් සාර්ථක ප්‍රතිඵල ගන්නට බෑ. මේක කොහොමද අපි ජයගත යුත්තේ වන්නේ? මේ ගැටලුව කොහොමද අපි निराකරණය කරගත යුතු වන්නේ? ඒක සෑම යෝගාවචරයෙන්ම දැනගෙන ඒ අනුව කටයුතු කරන්නට ඕනේ. භාවනාවෙන් දියුණුවක් බලාපොරොත්තු වෙනවා නම්. එතකොට ඒ සඳහා ඉතාමත් සුදුසුයි භාවනා කිරීමට මූලික කර්මස්ථානයක් තෝරා ගන්නට පෙර පරිකර්ම වචනයයි හඳුන්වනු ලබන වචනයක් භාවනාවට ප්‍රයෝගී කරගන්න පරිකර්ම වචනය කියන්නේ භාවනා කිරීමට සුදුසු බිම සකස් කර ගැනීම සඳහා පාවිච්චි කළ හැකි වචනයක්. විවිධ ආගම්වල විවිධ වචන මේ සඳහා යොදාගෙන තිබෙනවා. සෑම ආගමකම වගේ පරිකර්ම වචන භාවිතා කරනවා. අපි දා ඊයේදා මේ අද ප්‍රකාශ කළා මතක ඇති ආනාපාන සති භාවනාව කිරීමට පටන් ගන්නට ප්‍රථමයෙන් බුද්ධෝ ධම්මෝ සංඝෝ බුද්ධෝ ධම්මෝ සංඝෝ මේ ආදී වශයෙන් නැවත නැවත විනාඩි 15ක් පමණ කාලයක් තුර සිතන්නේ මේව සිතන විට සිත වෙන අරමුණු කරා දුවන එක නතර වෙනවය එසේ නතර වූාට පසුව ධම්මෝ සංඝෝ කියන එක සිටීම අවශ්‍ය නැතේ. ඊට පසුව බුද්ධෝ බුද්ධෝ බුද්ධෝ කියන වචනේ පමණක් නැවත නැවත සිහිපත් කරන්නට කියලා. මේක පරිකර්ම වචනයක්. භාවනාවෙන් සිට නොඑක් කර්මණු කරා යන්නේක වළක්වාගෙන භාවනාවේ අරමුණේ භාවනාවට ගංගමන අරමුණේම සිට පැවැත්වීමට උපකාර වූය හැකි උපකාර උපකාර ලබාගත හැකි පරිකන්න වචනයක් මේ බුද්ධෝ කියන වචනේ. එය නැවත නැවත සිහිපත් කරන විට සිත පිට යන්නේක බොහෝ දුරට නතර වෙනවා. මේ සිත පිට යන්නේක නතර වීම අපි කරන ලබන මූලික කර්මස්ථානයේ සිත මෙහෙවීමට දෙහිලින්ම උපකාර වෙනවා. මේ විදිහට පරිකන්න වචනයක් භාවිතා කිරීම තුළින් සිත පිට යාම වළක්වා ගන්නට පුළුවන්කම ලැබෙනවා. එසේත් නැත්නම් ඔය ආනාපාන සති භාවනාව වැනි භාවනාවක් කරන විට ඒ මූලික වශයෙන් ආධුනිකයන්ට මූලික භාවනාව කරන ලබන ආධුනික යෝගාවචයන් කරන්නට පුළුවන් ආය ආස්වාස් ප්‍රාසාපදියා බලාගෙන අර විසුද්ධි මාර්ගය වැනි පොත්පත්වල දක්වා ඇති පරිදි ගණන් කිරීමේ ක්‍රමයක් අනුගමනය කිරීම. ඒ කියන්නේ ආනාපානයේ ආස්වාද ප්‍රාස්වාදය අරමුණු කරගෙන භාවනා කරනවා නම් ආස්වාදයේ නිමවන තෙක් එකේ සිට 10 දක්වා ගන්නවා පහට නොවැඩවන තේ සහ 10ට නොවැඩි වෙන තේ 1 2 3 4 5 6 මේ ආදී වශයෙන් ආස්වාදයේ නිමවෙනකම් ගන්නවා හැබැයි පහට අඩු වෙන්නටත් හොඳ නැති බවත් 10ට වැඩි නොවන්නටත් නොවේ වැඩි නොවිය යුතු බවත් කලේන්ද භවයේ දක්වා වෙන පොත්පත්වල 10ට වැඩි වන්නටත් හොඳ නෑ 5ට අඩු වන්නටත් හොඳ නෑ කියන. ඒ වගේම ප්‍රාශ්වාස කරනකොට දේශින් ගණන් කර කර භවනා කරනවා නම් අර හිත පිට යන්නේක තරමද්දුරට වලකා ගන්නට පුළුවන්. අර පරිකම්ම වචන වශයෙන් ඒ වචනයක් උදා ගැනීමෙන් නැත්නම් මෙවැනි ගමන කිරීමක් කිරීමෙන් මේ ආදී විවිධ ක්‍රම අනුගමනය කිරීම තුළින් පුළුවන්කම ලැබෙනවා අර භාවනා අරමුණේම සිට පවත්වා ගන්නට. මේකට විශේෂ ඡන්දයක්, විශේෂ කැමැත්තක්, විශේෂ අදිෂ්ඨානයක්, චිත්ත ශක්තියක් තිබෙන්නට ඕනේ. මේ විවිධ අරමුණු කරා සිට යන්නට දෙන්නේ මම මගේ භාවනා ආරම්භණයම සිට පවත්වනවායි කියලා දැඩි අදිෂ්ඨානයකින් යුතුව දැඩි වියුපේකින් යුතුව කටයුතු කිරීම ඉතාමත් සුදුසු වෙනවා. මා දන්නා එක් යෝගාවචරයක් අපිට ප්‍රකාශ කළා ආනාපාන සති භාවනා කරන විට ආස්වාද ප්‍රාස්වාදයෙන් පිට පිට යනකොට උරු කරන්නේ කොහොමද කියලා මට කියවා. නෑ නෑ ඒක නෙවෙයි මේකයි කියලා. ඒ කියන්නේ ඒත් කියන්නේ බාහිරට යන සිතුවිලි. මේක කියන්නේ ආස්වාද ප්‍රාස්වාද අරමුණ. නෑ නෑ ඒක නෙවෙයි මේකයි කියලා බලන්න සිත ආස්වාද ප්‍රාස්වාදයට ගන්නට ඕ පුරුදුනා. ඊට පස්සේ ආස්වාද ප්‍රාස්වාද භාවනාව තුළින් ආනාපාන සති භාවනාව තුළින් සාර්ථක ප්‍රතිඵල ඉක්මනින්ම උදලා ගත්තා. තවත් යෝගාවචරයක් අපිට ප්‍රකාශ කළා. මේ හිත වේගෙන් පිට යනකොට අරමුණේ සිට පවත්වාගෙන යන්න බැරි වෙන විට ඕ නිකම්ම බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියලා සිහිපත් කරනවා කිය. මේම සිහිපත් කරන විට අර සිත පිට යන එක නතර වෙලා කුසල සිතක් පහළවන නිසා පහසෙම සිත පිට යන එක බලප්පාගෙන භාවනා ආරම්භණයම සිත පවත්වාගෙන යන්නට ඔහුට හැකියාව ලැබුණා. මේ ආදී විවිධ ආකාරයෙන් භාවනාවෙන් සිත භාවනා කරන විට පිට යනු ලබන සිත භාවනා ආරම්භණය කරාම නැවත නැවත යොමු කරලීමට නැවත නැවත භාවනා අරමුණටම සිත නැංවීමට උත්සාහ ගන්නට ඕනේ යෝගාවචරයන් විසින්. සමහර කෙනෙකුට සමහර යෝගාවචරයන්ට එක් එක් භාවනා ක්‍රම සමහර භාවනා ක්‍රම කිසිසේත්ම සුදුසු වන්නේ නැහැ. මේ භාවනා කරන යෝගාවචරයන්ගේ විවිධ චරිත තියෙනවා. ඒ චරිත ලක්ෂණ වලට අනුකූල වූ භවනා ක්‍රමයක් හොරා ගන්නට ඕනේ. දැන් උදාහරණයකට ආනාපාන සති භාවනාවෙත් ඒක හැම යෝගාවචරයකටම සුදුසු භාවනාවක් නෙවෙයි. කෙනෙකුට ඒකෙන් හරි සාර්ථක ප්‍රතිඵල ගන්නට පුළුවන්. තව කෙනෙකුට ඒකෙන් සාර්ථක ප්‍රතිඵල නෙලා ගන්නට බෑ. එම නිසා මේ සමාගයේ චරිතයට අනුකූල වූ සුදුසු භාවනා ක්‍රමයක් ඒ කර්මස්ථාන දෙන යෝගාවචර භික්ෂුන් වහන්සේ නැත්නම් කර්මස්ථානාචාර්යයන් වෙත ගොස් ලබා ගැනීම ඉතාමත් සුදුසු වෙනවා මේ සිත පිට යන එක වළක්වා ගැනීමට. <clears throat> බොහෝ විට මේ චරිත වශයෙන් කතා කරන විට සමහර චරිත තියෙනවා රාගයෙන් පරිත වූ චරිත නිරන්තරයෙන්ම රාග සිටිවිලි සිතට ගලාගෙන යන චරිත. එවැනි රාග චරිත තියෙන යෝගාවචරයන්ට ඔය මෛත්‍රී භාවනාවෙන් එකක් සිිතේ සුදුසුවන්නේ ඒ තුලින් සිත එකතු කරගන්නට බෑ. ඒ ඇයි සුදුසු පිළිකුල් භාවනාවෙනි භාවනාවක්. නැත්නම් දසාසුභේ වැනි භාවනාවක් නැත්නම් ධාතු මනසිකාර වැනි භාවනාවක් මෙවැනි භාවනාවක් තුළින් පහසෙන් සිත එකඟ කර ගන්නට පුළුවන් වෙනවා ඒක නිසා තමාට කැමති ආකාර භාවනා අරමුණ නෙවෙයි තමාට සුදුසු තමාට ගෝචර වන භාවනා ආරම්භනේ දෝරාගත්තාට පසුව පහසෙන් සිත එකඟ කර ගැනීමට හැකියාව ලැබෙනවා නිරන්තරයෙන්ම තිබෙන චරිතයක් නම් දීස් චරිතයක් නම් ඔහුට අර පිළිකුල් භාවනාව පිළිදෙස් ගැලපෙන භාවනාවක් නෙවෙයි. ඒක කරන්නට ගන්න හිත තව තවත් පිටබැලෙන්න පටන් ගන්නවා. එම නිසා නිරන්තරයෙන්ම කිපෙන චරිතය සමාධිය සුහකට චරිතයකින් සමන්නාගත පුද්ගලයෙක් නම් සමායක දන්නවා සමාජෝසෝරාගත යුත්තේ මෛත්‍රී භාවනාව වැනි එකක් මූලික කර්මස්ථානයේ වශයෙන් නැත්නම් කරුණා භාවනාව වැනි භාවනාවක්. එනිදී අර සිත පිටියන එක බලක්වා ගැනීමට සුදුසු කර්මස්ථානයේ තෝරා ගැනීම නිසා පහසෙන් හැකියාව හදනවා. සමහර යෝගාවචරයෝ ඉන්නවා. වීර්ය අධික යෝගාවචරයෝ වීර්ය චරිතවත් කියන අය. සමහර අය කියනවා විතක්ක චරිත නොඑක් කර්මණු කරා නිරන්තරයෙන්ම සිට යන්නේක ස්වභාවයෙන්ම උන්ගේ ස්වභාවික ගතියක්. එවැනි විතර්ක චරිතයන්ට ආනාපාන සතිය සුදුසුයි කියලා බුදුපියාණන් වහන්සේ දෙන්නම් කොට වදාරලා තිබෙනවා. මේ ආදී වශයෙන් මේ විවිධ චරිත තියෙනවා තමාගේ సంతාන තුළ එක එක යෝගාවචරයාගේ సంతානය තුළ. රාග චරිත තියෙනවා, ද්වේෂ චරිත තියෙනවා, සමහර අය මෝහ චරිත, සමහර අය විතක්ක නොයෙක් කර්මණු කරා සිට දුවන චරිත, සමහර අය සද්ධා චරිත, සද්ධාව අධිකයි. එවැනි සද්ධාව අධික පුද්ගලයෙකුට ඊටාත්ම සුදු තියෙනවා ඒ බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ වැනි භාවනාවක් මූලික කර්මස්ථානයේ කිරීමට ප්‍රථමයෙන් වැඩි වේලාවක් ප්‍රගුණ කිරීම. මේ ආදී වශයෙන් සුදුසු අන්දමින් කටයුතු කිරීම නිසා සුදුසු භාවනා කර්මස්ථානයක් තෝරා ගැනීම නිසා අර භාවනාව තුළින් සිත පිට යන එක බොහෝ දුරට බලකා ගන්නට පුළුවන් මේක ජයග්‍රහණයම කළ යුත්තක් විතක්ක ජයග්‍රහණය භාවනාව තුළින් සෑම යෝගාවචරයෙන්ම අත්දැකිය යුතු ජයග්‍රහණයක් එහෙම නැතුව භාවනාව දියුණු කරගන්නට බෑ. ඒ එම නිසා මේ කල්පනා කරන තමාගේ සිත නොඑක ආරම්භණයන් කරා භාවනා කරන විට දුව යනවා නම් ඒ භාවනා ආරම්භණයෙම සිත පිහිටවන්නට බැරි නම් ඒකට සුදුසු පිළියමක් සුදුසු ආකාරයෙන් යොදන්නට ඕනේ. තමා තෝරාගෙන ඇති භාවනා කර්මස්ථානයේ සුදුසු නැත්නම් ඒ කර්මස්ථාන දෙන ස්වාමින් වහන්සේෝ නැත්නම් ඒ ඒ පින්වත් අය හෝ හමු වී ඒ සුදුසු ප්‍රතිකාර සුදුසු භාවනා කර්මස්ථානයක් තෝරා ගන්නට ඕනේ විශේෂයෙන්ම විවිධ අන්දමේ විවිධ අරමුණු කරා සිත දුවන එක බලක්කමින් භවනා රම්මණීයම සිත පැවැත්වීමට බලවත් උත්සාහයක් බලවත් උනන්දුවක් ඇති කරගෙන ඒ සඳහා කටයුතු කරන්නට ඕන ඒ සඳහා කටයුතු කිරීමට උත්සුක වන්නට ඕන මේක මේ විතක්කයන් ජයග්‍රහණය කරන ආකාරය. මේකට සම්බන්ධ තව කොටසක් තිබෙනවා. මේ භාවනා කරන්න පටන් ගන්න යෝගාවචරයන් භාවනා වාඩි වෙච්ච ගමන්ම ඉක්මනට ඉක්මනට ප්‍රතිඵල ගන්නට ඕනේ කියලා බලවත් උනන්දුවක් ඇති කරගන්නවා. අධික උනන්දුවක්. ඒ අධික බලවත් උනන්දු උද්‍යෝගය නිසා සිත නොසන්සුන් භාවයටපත් වෙනවා. අධික උද්වේගය නිසා අති ධාවනකාරී තත්ත්වයක් නිසා මේ ඇතිවෙන නසංසම් භාවයේ භාවනාවට පරිපෝදයක් මේක භාවනාවෙන් තුළ භාවනා කරන කාලය තුළදී මතුවිය හැකි ගැටලුවක් එම නිසා භාවනා කරන්නට පටන් ගන්නා විට මෙවැනි අධික උද්වේගීකාරී තත්ත්වයක් ඇති වෙනවා නම් සිතේ අසහනකාරී තත්ත්වයක් ඇති වෙනවා නම් නැත්තම් සිත සංසුන් නැහැ නසංසම් භාවයක් මොකද අර කලබලකාරී ස්වභාවයකට සිතපත් තියෙන නිසා, පත්ති ඇති නිසා මේ තත්ත්වයන් සිත මුදාගත යුතු වෙනවා. භාවනාවේ අර භාවනාවට ගන්න ලබන අරමුණේම සිත පැවැත්වීමට එයත් උපකාර වන ධර්මයක්. මෙන්න මේ විදිහට භාවනාවේදී විවිධ අරමුණු කරා සිට දුවන එක ජය ගන්නට අපි දැනගන්නට ඕන. දෙවන ජයග්‍රහණය තමයි මේ වේදනා ජයග්‍රහණය තුන්වෙනි එක තමයි තීන මිත්‍ය ජයග්‍රහණය. භාවනා කරන කාලය තුළදී අධික උද්වේගයකින් යුතුව බලමින් භාවනා කළාට එක වේලාවක් යන විට අර උද්වේගයේ ක්‍රමයෙන් ඊන වෙන්නට පටන් ගන්නවා. දැක්ක උනන්දු අඩු වෙනවා. භාවනාවට ගන්නා ලබන වීර්යය කියන වෙනවා. මේ ආදී විවිධ හේතුන් නිසා තමා නොදෙනවත්ම දීන මිත්‍යයට යට වෙනවා. නිදිමත Tamanට එන්නට පටන් ගන්නවා. භාවනා කරන යෝගාවචරය මෙසේ දීන මිත්‍යයට යටවිවි යටවිවි සිටියොත් නිදි කිරිතලා සිටියොත් භාවනාවෙන් කවදාවත් සාර්ථක ප්‍රතිඵල ගන්නට බෑ දීන මිත්‍ය කියන්නේ නීවරණ ධර්මයක් ඇත්ත වශයෙන්ම කෙලෙස් ධර්මයක් පාපය පාපකාරී ධර්මයක් ඒක නිසා මේ භාවනා කරන යෝගාවචයන් දැනගන්නට ඕනේ නිදිමතට යට නොවි භාවනා කරන්නට නිදිමත ජයග්‍රහණය කරන්නට ඒ සඳහා මෙසේ පිළිපදින්නට පුළුවන් පළමුවෙන්ම සමාගයේ සිතට නිදිමත ගතියක් දැනෙනවා නම් වහා මේක සිහිපත් කරන්න මේ නිදිමත ගතියක් දැනෙනවා නිදිමත ගතියක් දැනෙනවා නිදිමත ගතියක් දැනෙනවා කැමති කෙනෙකුට ඕන තියෙන විද්‍යාව තියෙන විද්‍යාව තියෙන විද්‍යාව කියලා සිහිපත් කරන්නට පුළුවන් වේගෙන් වේගෙන් වේගෙන් සිහිපත් කරගෙන යන්න එහෙම සිහිපත් කරන විට විනාඩියක් දෙකක් පමණ වේලා සිහිපත් කරන විට නිදිමත නැති වී යන්නත් පුළුවන්. අන්න ඒ විට නැවත මූලික කර්මස්ථානයේ සිට මෙහෙවමින් භාවනාවේ නිරත වන්නට පුළුවන්කම ලැබෙනවා. මෙසේ කටයුතු කිරීම තුළිනුත් නිදිමත නැති කර ගන්නට බැරි නම් ඊටමත්ම සුදුසේ වෙනහැලි ඉරියේ පිරෙන ඉරිය යන තෙක් ආස්වාද ගන්නවා ආමිනා වායු ආස්වාද වායු ගන්නවා උෂ්ම ගන්නවා බක්කෝ වෙනහැලි ඉරිය යන තෙක් සම්පූර්ණයෙන් අරගෙන උෂ්ම පිට නොකර සිටීමට පුළුවන් කාලය දක්වාම හුස්පිට හුස්ම පිට නොකරගෙන සිටිනවා. මේක ශරීරයේ කිසිේ සහිතක ධර්මයක් නෙවෙයි. මේක කිසිේ ශරීරාංගයේ ශරීර සෞඛ්‍යයට බාධා කරන ධර්මයක් නෙවෙයි. මෙසේ හුස්ම අරගෙන හුස්ම පිට නොකර ඉන්න පුළුවන් වේලාවක් ඉදියාට පසුව බැරිම අවස්ථාවක් වෙනකොට හුස්ම පිට කරනවා. හුස්ම පිට කරලා හුස්ම ගන්න නැතුව ඉන්න විනාඩියක් හෝ කැමති වේලාවක් ඉන්න පුළුවන් වේලාවක්. මේ විදිහට දෙතුන් පාරක් කරන විට අර නිදිමත සමාගෙන් ඈත් වී යනවා සමාට පුළුවන්කම වෙනවා නිදිමත ජයග්‍රහණය කරගෙන භාවනාවේ යෙදවන්නට අපි මේවා ගැන විස්තර පසුව කතා කරනවා මේ පචලායන සූත්‍ර වැනි සූත්‍රවලදී බුදු පියාණන් වහන්සේ දීන මිද්දේ ජය ගන්න ආකාර විස්තර කොට වදාගෙන තිනවා ඒවා දීර්ඝ විස්තර මේ ආධුනිකයන්ට පවත්වන ලබන මේ ਸਰව ධර්ම දේශනාවලදී මේ දීර්ඝ විස්තර අපි කතා කරන්න යන්නේ මේ විදිහට දීන මිද්දේ ජය ගන්නට බැරි වුණා නම් නිදිමතට තමයි යට වෙනවා නම් කරන්න තියෙනවා තව එකක්. ඉඳගෙන ඉන්නකොට නිදිමත එන්නේ විශේෂයෙන්ම ওই පිට වලට එහෙම කන් වලට එහෙම හේත් වෙලා සිටින අයට. හේත් වෙලා සිටින විට නිදිමත එන එක නිදිමත අපට අතවන්නවා. නිදිමත අප ළඟට ඉක්මනට ඉක්මනට දෙනවා. ඒ නිසා හේත් වෙන එකෙන් ඈත් වෙලා කොණ්ඩ කෙලින් තියාගෙන පිටිපස කෙලින් තියාගෙන භාවනා කළොත් එහෙම සම්මාර විට නිදිමත ජය ගන්නට පුළුවන්. මෙහෙම කරනකොට තවත් නිදිමත එනවනම් නිදි කිරිකලා පැයකනම් වාඩිලා සිටිනාට වැඩිය නිදිමතක් කියලා සිහිපත් කරලා ඉරියව් මාරු කරනවා සක්මන් භාවනාවට බහිනවා ඉඳගෙන භාවනාව අත්හරිනවා. එදා අපි සක්මන් භාවනාව කරන ආකාරය කිව්ව පස්ව තවත් ටිකක් කරුණු කියන්නම්. එතකොට ඉරියව් මාරු කිරීම තුළිනුත් ඒ කියන්නේ බොහෝ විට නිදිමත එන්නේ වාඩි ආංශයේ සිටින විට එම නිසා ඒ ඉරියව් මාරු කරලා සක්මන් කරමින් භාවනා කරන නැත්නම් හිටගෙන සිටීමෙන් භාවනා කරන හේත් නෙවෙයි. මේ ආදී වශයෙන් ඉරියව් මාරු කිරීම තුළිනුත් භාවනාවේ පැන නගින මේ ගැටලුකාරී தත්ත්වය මේ ගැටලුව निराකරණය කරගන්නට පුළුවන් නිදිමත ජයග්‍රහණය කරගෙන භාවනා සාර්ථක වශයෙන් කරගෙන යන්නට පුළුවන්. මේ දක්වා අපි කරුණු දෙකක් මේ ප්‍රකාශ කළේ නොයෙක් කර්මණු කරා සිට දුවන විතක්යන් ජයග්‍රහණය කරන්නේ කොහොමද? ඒ වගේම භාවනා කරන විට ඇතිවන නිදිමත ජය ගන්න ලබන්නේ කෙසේද කියන කාරණා දෙක පිළිබඳව මේ අය විසින් සතේතු කරුණු කීපයක් අපි ප්‍රකාශ කළේ. මෙසේ භාවනා කරගෙන යන විට ඊළඟට එන ගැටලුව තමයි ශරීරයේ දුක් වේදනා දැනෙන්නට පටන් ගන්නවා. විශේෂයෙන්ම වාඩි භාවනා කරලා පළපුරුද්දක් නැති යෝගාවචරයන්ට නිරන්තරයෙන්ම ශරීරය තුළින් නොයෙකුත් දුක් පීඩා ඇතිවෙන්නට පටන් ගන්නවා. රත් වෙනවා, තද වෙනවා, ඉරි වැටෙනවා. නොඑක ආකාර දුක් වේදනා වලට තමා බඳුන් වෙනවා. ඉතින් භාවනාව සාර්ථක වශයෙන් හිම නිසා කරන්නට නොහැකි වෙනවා. මෙහිදී කොහොමද පිළිපැදිය යුත්තේ? තමා භාවනා කරගෙන යනවා නොඑක ආකාර ශාරීරික දුක් වේදනා දැනෙනවා භාවනාව නිත පරිදි කරන්නට බෑ. පළමුවෙන් තියෙනවා සාමාන්‍ය වේදනාවන් දුක් වේදනාවන් නොසලකා හරීම භාවනා කරන්නට පුළුවන්. සුළු සුළු දුක් වේදනා ඇති වෙනවා. ඒවා නොසලකා හරීම ඒ ගැන අවධානයක් යොමු නොකොට සමාගයේ භාවනාවෙම සමාගයේ සිට පවත්තමින් භාවනා කරන්නට පළමුවෙන් පටන් ගන්නවා. සමහර විට සුළු සුළු දැනෙන දුක් වේදනා ඒකේම නැති වී යනවා ඒකේ කටයුතු කරන විට. මේක මෙහෙම භාවනා කරගෙන යන විට සමහර විට ඒකේ නැති නොවන ටිකක් සැප බල දුක් වේදනා දැනෙන්න පටන් ගන්නවා. එහිදී අර භවනා කරන ලබන මූලික කර්මස්ථානයේ අතහැරලා අපි හිත මාස්සස් සස්සස් භවනා කරනයි කියලා අරමුණට අරගෙන නැත්තම් බින්දීම් හැටිලෙන් නැත්තම් දහස් මනස්කාර මොකක් හරි භවනා ඒක తాවකාලිකව නතර කරලා අර වේදනාව දැනෙන ශරීරේ කොටස පසුව නැවත භවනා ආරම්භණයටම සිතපත් කර ගන්නට පුළුවන් කලින් කර කර හිටපු භවනා ආරම්භණයම සිත පවත්වන්නට පුළුවන්කම ලැබෙනවා මෙසේ කරන විට දුක් වේදනාව ජය ගන්නට බැරි නම් ඊට පස්සෙව තව ඊටත් වැඩි දුක් වේදනා දැක්ම දැන් ශාරීරික දුක් වේදනා නිසා භාවනාව කරන්නට අපහසුයි. එසේ ඒදී විශේෂයෙන්ම විදර්ශනා භාවනාව දියුණු යෝගාවචරයන් විසින් නැත්නම් මේ ප්‍රඥාව දියුණු යෝගාවචරයේ මේ යෝගාවචරණ විසින් පිළිපැදිය යුතු ආකාරයක් තියෙනවා ඒක හැම දිනකටම කරන්නට බෑ කෙසේ වෙතත් ඒ ගැන වචනයක් දෙකක් ප්‍රකාශ කරන්න අර දුක් වේදනාව දැන ශරීර කොටස කොටස දෙස සිතින් බලන මෙන්න ඒ දුක් වේදනාව දැන ශරීර කොටස රූප කොටස රූප කොටස රූප කොටස අපි හිතමු උදාහරණයකට ධානිය ළඟ දුක් වේදනාවක් දැනයක් ධානිය ඒක රූප කොටසක් ඒ වේදනාව නාම ධර්මයක් මේ අපස්සෝ නාම රූප විස්තර කරනකොට මේ ආයත තේරෙයි. එතකොට මේ වේදනාව දෙට ඊළඟට බලනවා මෙන්න වේදනාව මෙන්න දුක් වේදනාව මෙන්න දුක් වේදනාව මේක නාමය. ඒ විදිහට වරක් රූපේ දෙසත් ඊළඟට නාමයේ දෙසත් මාරුවෙන් මාරුවට බලනවා. උදාහරණයක් දැන් ගත්තේ ධනනිස. එතකොට ධනනිස දෙක බලනවා මෙන්න රූපේ ධන වේදනාව දැනෙන රූපය. මෙන්න වේදනාව නාමය. මෙන්න රූපය මෙන්න නාමය. මෙන්න රූපය මෙන්න නාමය. නැත්තම් මෙන්න ධනනිස මෙන්න වේදනාව මෙන්න ධනනිස මෙන්න වේදනාව කියලා මාරුවෙන් මාරුවට මාරුවෙන් මාරුවට මේ දෙක මොදවට අවබෝධ වෙන ආකාරයෙන් දකිනවා. මේ ධනනිස රූප කොටසක්. ඒකේ ඇතිවන වේදනාව නාම කොටසක්. මේ දෙක පැහැදිලිව වෙන් දෙකක් වශයෙන් අවබෝධ වුණාට පසුව සිතින්ම අර නාමයෙන් රූපේ වෙන් කරනවා, ධම්මිසින් වේදනාව වෙන් කරනවා. මෙන්න මෙහිදී වේදනාව බොහෝ දුරට අඩු වී යනවා භාවනා කරන්න පුළුවන්කම ලැබෙනවා. මේක සාමාන්‍යයෙන් මේ කියන්නේ තරම් ප්‍රඥාවක් නැති යෝගාවචරයෙකුට උනත් කරන්නට පුළුවන්. තවත් ප්‍රඥාව දියුණු යෝගාවචරය සිටිනවා නම් වේදනාව ජය ගැනීම සඳහා ඒ වේදනාව දැනෙන ශරීර කොට දෙස බලක් බලන වේදනාව දෙස ඊළඟට බලන මේ වේදනාව දැනෙන දැනෙන ගතියක් තියෙනවා විඥාන ආදී වෙන ස්කන්ධ තියෙනවා ඒ ස්කන්ධ වෙන් කළාට පසුවත් වේදනාව ජය ගන්නත් පුළුවන් ඒවා අපි පස්සෙ විස්තර කරන්න මේ විදිහට වේදනාව ජය ගන්නට බැරි නම් කරන්න තියෙන එකම දේ ශරීරයේ ඉරියව් සිහියෙන් යුතුවම සතියෙන් යුතුවම මාරු කරනවා. ඉඳගෙන ඉන්නකොට දුක් වේදනාවක් දැනෙනවනම් කකුල් දෙක නමාගෙන සිටින දුකක් දැනෙනවනම් සිහියෙන් යුතුවම දුකක් දැනෙනවා. කකුල දිග හරින්න හිතෙනවා, දිග හරිනවා, දිග හරිනවා, දිග හරිනවා කියලා සෙමින් කකුල දිග හරිනවා. එතකොට භවනාව කැඩෙන්නේ ඊට පස්ව නැවත භවනා ආරම්භණයෙම සිත පවත්වාගෙන පවත්වාගෙන යනවා. මෙන්න මේ විදිහට කටයුතු කරන විට භාවනාවේදී හමුවන මේ වේදනා නැමැති ගැටලුව ජය ගන්නට පුළුවන් වේදනාව ජයග්‍රහණය කරගෙන අපිට භාවනාව සාර්ථකවම කරගෙන යන්නට පුළුවන්කම ලැබෙනවා. දැන් කරුණු තුනක් අපි ප්‍රකාශ කරේ. විතක්ක නොඑක ආකාර සිතුවිලි ගලායන එක නිදිමතට යටවෙන එක ඊට අමතරව මේ දුක් වේදනාව භාවනා කරනකොට ඊළඟට එන ගැටලුව තමයි කෙලෙස් නීවරණ තමාට අහිතකර වූ පාපකාරී සිටිවිලි ගලා යාම. මේ නීවරණ ජයග්‍රහණය කරන්නට ඕන. ක්ලේශයන් දිරන්නට ඕන. සාකාරික වශයෙන් ක්ලේශයන් යටපත් කරන්නට ඕ පුරුදුවන්නට ඕන යෝගාවචයන් විසින්. නීවරණ ධර්ම හතක් තිබෙනවා. කාමච්ඡන්ද ව්‍යාපාද සීන මිත්‍ත උද්ධච්ච කුච්ච විචිකිච්ඡා අරති අවිජ්ජා කියලා නීවරණ ධර්ම හතක් තිබෙනවා. මේක පාසල් යන මේ දහම් පාසල් යන ළමයින් පවා දන්න කාරණාවක්. නීවර ධර්ම මොනවද ළමිනේ කිව්වොත් ඒ අය පිළිතුරු දෙනවා. මෙසේ මේ නීවරණ ගැන අවබෝධයක් තිබීම නෙවෙයි අපට අවශ්‍ය වන්නේ. භාවනා කරන විට නීවරණ ධර්මයන් සිතට පැන නැගුණොත් අන්න ඒක ඒ විලාවේ තේරුම් අරගෙන ඒ සිත මුදා ගැනීමට උත්සාහ ගන්නට ඕනේ. ඒකයි අපට අවශ්‍ය වෙන්නේ. නීවරණ ගැන දැනගෙන සිටීම නෙවෙයි. භාවනා කරන විට කාමච්ඡන්ද නීවරණය පැමිණෙන විගතම දැම්මට කාමච්ඡන්ද නීවරණයක් ආවා. මේකෙන් මගේ සිත මුදාගත යුතුයි කියලා මුදා ගැනීමට දක්ෂවන්නට ඕන. බොහෝ විට කාමච්ඡන්ද නීවරණයට සිත යට වුණාට පසු විශේෂයෙන්ම බුදුරත් ජීවිත ගත කරන අයට භාවනාව සම්හාට එපා වෙනවා. නැත්තම් භාවනාව తాවකාලික වශයෙන් නතර කරන්න සිදු වෙනවා. කාමච්ඡන්දේ නිසා. සමහර විට ඒ తాවකාලික වශයෙන් නතර කරපු භාවනාව මාස ගණන් වලට අවුරුදු ගණන් වලට සමහරට අවුරුදු 10ක් 15ක් තිස්සේම නැතර කිරීමටම සිදු වෙනවා ජීවිත කාලයටම සමහරට නැතර ගන්න සිදු වෙනවා. කාමච්ඡන්දයේ විසින් භාවනාව මැඩලනවා. අපි භාවනාවෙන් ඈත් කරවන ලබනවා. එම නිසා කාමච්ඡන්දයක් හිතට භාවනා කරන කාලය තුල පැමිණියොත් එහෙම ඒකට වෙනස් කාලවල තියෙනවා. ජීවිතේ භාවනා කරන කාලයෙන් පරිබාහිර කාර්යවල කාමච්ඡන්දයට අනුව කටයුතු කරන්න කීයට නිදහස තියෙනවා. භාවනා කරන කාලයේ අනවශ්‍ය සිතුවිලිවලට සිත දෙරින්ගන්න දෙයක් දෙන්න හොඳ නැහැ. කාමච්ඡන්දයක් ආප්පමම මේ ආවේ රාගයක් රාගයක් රාගයක් කාමච්ඡන්දයක් කාමච්ඡන්දයක් කාමච්ඡන්දයක් මෙනෙහි කරන්නේ. රාග සිතුවිල්ලක් කියන එක අකුසලයක්. රාග සිතුවිල්ලක් රාග සිතුවිල්ලක් කියලා මෙනෙහි කරන එක කුසලයක්. ඒක නිසා අර අකුසල් සහ කුසල් කියන සිතිවිලි එකම එකවර සිදුවන එකවර ඇතිවන්නේ අර අකුසල් සිත කුසල් සිතින් අපි ඈතට වේශ කරන මෙසේ මෙනෙහි කිරීම තුළින් එම නිසා රාග සිතිවිලි භාවනා කරන කාලය තුළ පැමිණියොත් සිතතරින් නැගී සිටියොත් වහා මේක මෙනෙහි කරලා ඒකෙන් සිත මුදා ගැනීමට යෝගාවචරය දක්ෂ වන්නට ඕන. ව්‍යාපාදේ සංහසිත දෙනවා. තමා නොසතුටු දේවල්, තරහගෙන දෙන දේවල්, තමාගේ තරහකාරයන් භාවනාව තුළදී සිහිපත් වෙනවා. නැත්නම් භාවනාව තුළින්ම නොසතුටක් ඇති කර දෙනවා. මේ තරහ සිත් ඇති වුණාට පස්සෙත් භාවනාව ඉලිහි යනවා නැත්නම් භාවනාවට බාධාවක් වෙනවා. ඒ නිසා තරහ සිතක් ආවට පසුවත් වහාම සිහිපත් කරන භාවනා කරන කාලය තුළදී මෙන්න තරහ සිතක් තරහ සිතක් තරහ සිතක් කියලා සතෝ සංවාදිතං සතෝ සංජිත්තං දී පජානාති කියලා බුදුරජාණන් වහන්සේ මේ පෙන්눔 කොට වදාළා. ඒක නිසා දේශ සහගත සිතක් තරහ සිතක් ආපු ගමන්ම භාවනා කරන කාලය තුළදී වහාම මෙනෙහි කරන තරහ සිතක් තරහ සිතක් තරහ සිතක් කියලා තරහ සිතෙන් සිත ඈඩ් කරගෙන භාවනා ආරම්භණයෙම නැවත නැවත සිත දීපත් කරන්නට ඕන. ඊළඟ ජීවන ධර්මයේ දීන මිත්තේ මා අර කලින් කියවා දීන මිත්තේ ගැන නැවත කදිමා අවශ්‍ය නැහැ. ඊළඟට විචිකිච්ඡා උද්දච්ච කුච්ච නීවරණ දෙකක්. හිත නොසන්සුන් භාවය ගැන අපි පළමුවෙන්ම කියවා. ඊළඟට හිතේ කුක්කුච්ච කරපු පාපයන් ගැන සිත සිතා පස්තවෙනි කුකු නොකරන ලද කුසල් ගැන සිත සිතා පස්තවෙනි එක නීවරණ ධර්මයක්. අනේ අපිට මෙච්චර කල් භාවනා කරගන්න ලැබුණේ නේද? අපේ ජීවිතේ මෙපොණ කාලයක් ගත වුණා නේද? අපරාධේ කරුණ කාලේ භාවනාවට යොමු කරන්න තිබුණා නේද? මේ වෙන්නේ විවිධ ආකාර සිතිවිලි වෙනවා නම් ඒවා කුක්කුච්ච නීවරණයට ඇත්තන ධර්ම. එම නිසා මේ නීවරණයේ සිත තුළින් පැන නගිනවා නම් වහාම සිත එයින් ඈත් කරගන්නට ඕනේ. මෙතෙක් කරන්නට බැරි වූ කුසල් ගැන පොතෙක් සිතුවක් ඒක පිළියමක් නෙවෙයි. මෙතෙක් සිතුවේ ඇති අකුසල් ගැන පොතෙක් සිත සිතා දුක්වත් ඒකත් ඒකට ප්‍රතිකර්මයක් නෙවෙයි. එම නිසා මේ දක්වා යන්තා අකුසල් සිදු වෙනන් ඒ ඔක්කොම අමතක කරනවා නැවතම ආය අකුසල් සිදු කරන්නේ කියලා අදිස්ථානයක් කරගන්නවා. මෙතෙක් සිදු කරන්නට නොහැකි වූ කුසල් තියෙනවා නම් ඔව් මෙතෙක් කල මට සිදු කරන්නට බැරි වුණා දැන්වත් මම මේ කුසල් සිදු කරනවා කියලා හිත දැඩි කරගන්නවා අදිෂ්ඨානය පෙරට කරගෙන මෙසේ කටයුතු කරනකොට අර දීවර්ණයේ සිට මුදා ගන්නට පුළුවන් භාවනා කරන කාලය තුල මෙවැනි උත්පුච්ච උද්දච්ච කුච්ච නීවරණයේ පැමිණියත් එහෙම උද්දච්චය කියන්නේ සිතේ විශ්ක්‍රියා මේ ගැන අපි බලෙන් කතා කළා එතකොට මේ නීවරණේ අයින් කරගන්නට පුළුවන් වෙනවා ඊළඟ නීවරණ ධර්මයේ තමයි භවනාවේදී පරිබෝධ කර වශයෙන් ගැටලුවක් වශයෙන් මතුවෙන පිටිකච්ඡා නීවරණයේ සැක පහළවන්නට පටන් ගන්නවා. මේ සැක පහළන ස්ථාන අටක් ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා තියෙන විචිකිච්ඡාව උපදින ස්ථාන අටක්. සත්තරිකංක දෙවිචිකිච්ඡේ ධම්මේකංක දෙවිචිකිච්ඡේ සංඛේකංක දෙවිචිකිච්ඡේ කියලා තැන තුනක් තියෙනවා. බුදුහාමුදුරුවෝ කරේ ධර්මයේ කරේ සංඝයා කරේ සැක පහළන මේවා මේ ඇගේ සිත තුළ බොහෝ විට ඇති නොවන ධර්මයි. උප්පන්තේ කංකති විචිකිච්ඡති අපරන්තේ කංකති විචිකිච්ඡති උප්පාපරන්තේ කංකති විචිකිච්ඡති කියලා තවත් කොටස් තුනක් තියෙනවා. අතීත භව ගැන සැකය තියෙනවා අනාගත භව ගැන සැකය තියෙනවා අතීත අනාගත භව දෙක ගැනම සැකය තියෙනවා. මේ සැකත් නියයගේ සිත තුළ නිතර නිතර නිතර ඇති නොවන දේවල්. ඊළඟට ඉදප්පච්චේත පටිච්ච සම්පදායේ ධම්මේසු සංකතේ විචිකිච්ඡති මේ පටිච්ච සමුප්පාද ධර්මයන් ගැන සැක පහළ වෙනවා. මේකත් නිතරම විශේෂයෙන්ම මේ ප්‍රඥාව නැති යෝගාවචනගේ සිත තුළ ඇති නොවන සැකයක්. ඒක නෙවෙයි සම්මාද සික්ඛාය කන්ද දෙවිචිකිච්ඡති මේ කරන ලබන භාවනාව ගැන ශික්ෂාව කියන්නේ අතිශීලාති චිත්තාති ප්‍රඥා කියන ශික්ෂා ත්‍රය ගැන සැක ඇතිවන්නත් පුළුවන්. අපි මේ කරන ලබන භාවනා ක්‍රමේ හරිද? ඒකෙන් සාර්ථක ප්‍රතිඵල ගන්නට පුළුවන්ද? මේ ආදී වශයෙන් විවිධ සැක භාවනා කරන විට ඇතිවන්නට පුළුවන් විශේෂයෙන්ම තමා කරනු ලබන භාවනාව ගැන. මේ මතක තබා ගන්න අපි මේ ඉදිරි දේශනා කරන්නේ මේ දේශනා කරන්නේ ඒ වගේම භාවනා උපදෙස් දෙන්නේ මේ ගතානුගතික අදහස්ව සම්ප්‍රදායික අදහස් මත පිළිදලා නෙවෙයි ඔය විසිද්ධි මාර්ග වැනි පොත්පත් ඉස්ස මත තබාගෙන නෙවෙයි ප්‍රායෝගික හදවතකට තැන දීලා එවැනි භාවනා ක්‍රම කියන විට එවැනි භාවනා ක්‍රම කියා දෙන විට සමහර දෙනකොට බොහෝ විට සැක ඇතිවන්නට පුළුවන් මේවා හරියද මේවා වැරදිද කියලා කළා කරලා බැලුවාට පස්සේ හැරදී වැරදිද කියන එක සමාජම තේරුම් ගන්න පුළුවන්කම් තිබෙනවා. කෙසේත් දෙවෙනි සැක ඇති වෙනවා. ඒක විචිකිච්ඡා නීවරණ ධර්මයක් සික්ඛාය කංක දෙවිචිකිච්ඡති. ශික්ෂාවෙන් පිළිබඳ සැක ඇති වෙනවා. මේක භවනාවට ගැටලුකාරී මේ පරිබෝධකාරී ධර්මයක්. මේකින් හිත මුදා ගන්නට ඕන. ඊළඟ එක තමයි නීවරණේ අරතිය මේකෙන් සෑම කෙනෙක්ම දතේතුම නීවරණයක්. කොච්චර උගත්තයි කියනවා. අරතිය කියන්නේ සතියට ප්‍රතිවිරුද්ධ ධර්මයේ අරතිය කියන්නේ සතත අරතිය කියන්නේ නොසතත නොකමැත්ත අප්‍රසාදය වැනි වචනයක් ඒකට අපිට ප්‍රකාශ කරන්නත් පුළුවන් භාවනා කරන විට භාවනාව පිළිබඳ නොසතුටක් ඇතිවන්නට පුළුවන් නොකමැත්තක් ඇතිවන්නට පුළුවන් විශේෂයෙන්ම භාවනාවේ සාර්ථක ප්‍රතිඵල නෙලා ගන්නට අපෝසත්වන යෝගාවචරයන් මේ ඇති වෙනවා ටික කාලයක් භාවනා කරනවා සමාජ මාස ගානක් අනේ මගේ හිතේ සමාධියක්වත් නැහැ මට මෙතෙක් භවනා කළා කිසිම ප්‍රයෝජනයක් ගන්න බැහැ. ඉතින් භවනා ගැන නොසතුටක් ඇති වෙනවා, අරතියක් ඇති වෙනවා. මේ අරතිය තිබෙන තාක්කල් භවනාය සාර්ථක කරගන්න බැහැ. භාවනාවට හිතකට ඉතාමත්ම අවශ්‍ය ධර්මයක් තමයි ප්‍රීතිය. හිත සතුට වෙන එක. ප්‍රීති සම්පෝඥංගය කියලා මේ අය වචනයක් අහලා ඇති. සම්පොච්චංග ධර්ම හද විස්තර කරන විට පොච්චංග ධර්මයක් තියෙන පීති සම්පොච්චංගය කියලා. නිවන් යෑමට අවශ්‍ය අංග කියන එකයි පොච්චංග කියන්නේ. ඒක එකක් පීතිය. ඒකට පටහැනි ධර්මයේ තමයි මේ අරතිය. එම නිසා භවනා තුළින් මෙවැනි නොසතුටක් මෙවැනි අරතියක් මෙවැනි අප්‍රසාදයක් මෙවැනි නොකමැත්තක් හිත තුළ ජනිත වෙනවා නම් තේරුම් ගන්නට ඕනේ මේක මගේ යහපතට ඇති වෙච්ච එකක් නෙවෙයි මගේ භාවනාව නැති කිරීමට මාව පිළිහෙලා ගැනීමට ඇති වූ ධර්මයක් මේකෙන් මගේ සිත මුදා ගන්නට ඕනේ කියලා අර්ථයෙන් සිත මුදා ගන්නට ඕනේ අර්ථය ජය ගන්නට ඕනේ සතුට ප්‍රමෝදයෙන් සිත තුළ ඇති කර ගන්නට ඕනේ බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ දීප්ති මනස් කායෝ පස්සම්බතේ පස්සක්කායෝ සුඛං වේදේති සුඛිනෝ චිත්තං සමාධියති සමාහිතෝ යතබෝ සම්පජානාති කියලා දීති මනස් දීති වූ මනසක් ඇති කෙනෙකුටම කායෝ පස්සම්බතේ කය සංසිඳෙනවා. පස්සද්ද කායෝ කය සංසිඳුණාට පස්සේ සුඛං වේදේති සුඛයක් දැකෙන් දැනෙනවා. සුඛිනෝ චිත්තං සමාදේති සුඛේ තුලින් සිත සමාධිමත් භාවයටපත් වෙනවා. සමාහිතව සමාධිමත් සිතින් යුතුව බලන විට ඇත්ත ඇති සැටියෙන් දකින්නට පුළුවන් වෙනවා. මේකයි භවනාවේ අනුකූපගාමී ප්‍රතිපදාව. එම නිසා තමාගේ සිත තුළ අරතියක් පැන නැගෙනවා නම් නොසතුටක් පැන නැගෙනවා නම් වහාම නොසතුට අයින් කරගන්න ඕන. අයින් කරගෙන සිත ප්‍රබෝධමත් භාවයට සිත සතුටටපත් කරගන්න ඕනේ. කොහොමද සිත සතුටටපත් කරගන්නේ? සිත සතුටටපත් කරන භාවනා අරමුණ තියෙනවා. සමහර කෙනෙකුට බුදුගුණ සිහිපත් කරනකොට සිත සතුටටපත් වෙනවා. සමහර කෙනෙකුට තහම් ගුණ, සමහර කෙනෙකුට සංග ගුණ, සමහර තවත් යෝගාවචිරුට මේ මෛත්‍රී වැනි භාවනා. මෙවැනි සිත සතුටු කරන භාවනා රම්මණයක සිත පවත්වන්නට පුරුදුවන්නට ඕනේ යෝගාවචරයා විසින් විශේෂයෙන්ම අරතිය පැන නැගුණ විට. මතක තබා ගත යුතු කරුණක් තිබෙනවා මේ අය විසින්. සිත නොසතුටට පත් වුණාට පසුව භාවනාවෙන් සාර්ථක ප්‍රතිඵල ගන්නට ඕන නම් සිත සතුට කරන්නට ඕනේ පළවෙනි කාරණාව. සිත දීන මිද්දේට නිදිමතට යට වුණාට පසුව සිත උද්වේගයක ඇතුළත උද්වේගකාරී තත්ත්වයක් සිත තුළින් ජනිත කර ගන්නට ඕනේ දීර්ඝය සිත තුළ ඇති කර ගන්නට ඕනේ දෙවෙනි කාරණාව. අධික වීර්යයක් සිටට ඇති වෙලා සිට නොසන්සුන් භාවයට පත්වන විට වීර්යය අඩු කර ගන්නට දැනගන්නට ඕන යෝගාවචරය ඒක තුන්වෙනි දැනගත යුතු කාරණාව. සිත නැදහත් පවත්වාගෙන යාමට හැකි අවස්ථාවේදී භාවනාවෙන් හොඳට භාවනා කරන්නට පුළුවන් වන අවස්ථාවේදී සිත මැදහත් පවත්වාගෙන යන්නට දැනගන්න ඕන. නැවත කියනවා. සිත නොසතටටපත් වුණාට පස්සේ සිත සතුට ගන්නට ඕනේ භාවනා කරන යෝගාවචරය විසින්. නැත්තම් සාර්ථක ප්‍රතිඵල ගන්නට බෑ. සිත නොසන්සුන් වී වීර්ය අධික වූ විට සිත සංසුන් කරගන්නට ඕනේ. අධික වීර්ය මහා ප්‍රමාණවත් ධර්මයට අඩු කරගන්නට ඕනේ. ඒ වගේම සිත නිදිමතට යට වෙලා ධීරය අඩු වෙලා අලස භාවයට පත් වුණාට පසු සිත ධීරයවත් කරන්නට ඕන උද්‍යෝගමත් කරන්නට ඕන සිත ප්‍රබෝධමත් කරන්නට ඕන ඒකත් දැනගන්න එක් අවස්ථාවක් තියෙනවා සිත උපේක්ෂිතව මදහත් පවත්වාගෙන යන්නට පුළුවන් භාවනා සාර්ථකත්වව කරගෙන යන්නටත් පුළුවන් ඒකදී මදහත් සිත මදහත් දෙසින්ම පවත්වාගෙන යන්නට දැනගන්නට ඕන මේ කර්ම හතරේ බෙදලා කටයුතු කරන යෝගාවචරයේකට පහසෙන් සාර්ථක ප්‍රතිඵල ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට අරතිය ජයගත යුතුයි. ඒ නීවරණය ජය ගන්නට ඕන. ඊළඟ නීවරණේ අවිජ්ජා නීවරණය. මේක ජයගත යුතු ආකාරය ගැන මේ ඇයිද දැන් කරුණු කියවත් කිසිසේත් ඒක ප්‍රයෝජනවත් වන්නේ නිෂ්ඵල කතාවක් වෙනවා. අවිජ්ජාව ජයගත යුතු ආකාරය අපි පසුවට විස්තර කරන විශේෂ මිදර්ශනා භාවනා විස්තර කරන අවස්ථාවලදී දැන් මේ දක්වා මේ ඇයිද ප්‍රකාශ කළේ භාවනාව තුළදී මතුවන පරිපෝධ කර ධර්ම කවරේද ඒ පරිපෝධ කර ධර්මයන්ගෙන් සිත මුදාගත යුත්තේ කෙසේද භාවනාව හිතකරෝ ධර්ම මොනවද ඒ සප්පාය ධර්ම කෙසේ ලං කරගත යුතුද නැත්නම් පරිපෝධ කර ධර්මයන්ගෙන් සිත ඈත් කරගෙන සප්පාය හිතකරෝ ධර්ම ළඟා කරගත යුතුයි කියන එක පළමුවෙන් අපි ප්‍රකාශ කළේ ඊළඟට අපි පෙන්වුම් කළේ භාවනා කරගෙන යන විට පැන නැගී හැකි ගැටලු මේ ගැටලු ජයගන්නේ කොහොමද කියලා. ඒදී විශේෂයෙන්ම ජයග්‍රහණය කළ යුතු කරුණු හතරක් ගැන ප්‍රකාශ කළේ පිටක් ජයග්‍රහණය කරන්නට ඕනේ සිත නොඑක් කරුණු කරා දුවන එක නතර කරගෙන භාවනා ආරම්භණයම සිට පිටවන්න උත්සාහ ගන්නට ඕනේ. හිත නිදිමතට යන්නේ යටවන එක දීන මිත්තේ ජය ගන්නට ඕන. දුක් වේදනාව ගැන මනා විමසීමක් කර දුක් වේදනාව ජය ගන්නට ඕන. ඊළඟට කෙලෙස්යන් ජය ගන්නට ඕන විශේෂයෙන්ම ওই සත්‍ය නිවන ධර්මයන් යට කරන භාවනා කරන්නට ඕන. ලෝභ දෝෂ ඊර්ෂ්‍යා මාන වැනි අකුසල චෛත්‍ය ධර්ම භාවනාවට අතිශයින්ම පරිපෝධ කර ධර්ම බව තේරුම් අරගෙන ඒවා සිත තුළින් මතුවී එන විට මේක අවබෝධ කරගෙන ඒකෙන් සිත මුදා ගැනීමට උත්සුක වන්නට ඕන මේ දක්වා කියපු ධර්මයේ ඊටාම සරල සාරාංශයයි. මා හිතනවා මේ කරුණ ටික දැනට ප්‍රමාණවත් කිය මේක වැඩි දේශනා කළොත් එහෙම මේ අයගේ දහන් ශක්තියට ඒක වරතු නොදෙන්නට පුළුවන් හේතු කාරණා ධර්මය කරගැනීමේ ශක්තිය සමහරට මදවන්නට පුළුවන් සම නිසා දැන් මේ කියපු දේශනාව මෙතනින් අපි නිම කරන්න ඊට පස්සේ දැන් භාවනාව කිරීමට ප්‍රථමයෙන් පූර්ව කුටි සිදු කළ යුතුයි. ඒ පූර්ව කුටි සිදු කරලා මේ අය භවනාවේ නිරත කරනවා. ඊට පසු කැමැති අයට පෞද්ගලික වශයෙන් අර ඉහළ ධර්මශාලාවට පැමිණ අපගෙන් භවනා උපදේශ ලබා ගන්නට පුළුවන්කම ලැබෙනවා. එක කරුණක් ඉපත් ගන්න ලබන ශික්ෂා අලුත් අවුරුද්ද පරණ අවුරුද්දද මොකක්ද එකක් තියෙන. ඒක නිසා ඒ ඉඳන් භවනා පන්තිය මෙතන පවත්වන්න හැකියාවක් නැහැ. මිනිස්සු දෙන්නේ. අවුරුද්දෙන් පස්සේ 19 ඉඳලා වෙනස්ලාදා ඉඳලා සෑම සෙනසුරාදා දිනකම මෙතන උදේ 8:00 ඉඳලා පන්ති පවත්වන්නේ. ඒ කියන්නේ අලුත් වේලාවෙන් 8:00 කලින් පැමිණි පින්වත් අය මේ ශාලාව ඇරලා පිළිස්සු කිරීම ඉතාමත්ම අවශ්‍යයි. 8:00ට හරියටම පන්තිය පටන් ගත යුතුයි. 8:00ටම දේශනා පටන් ගත යුතු නිසා කාලය අපිට යවන්නට අපට කාලයක් නැහැ. හොඳයි. දැන් එහෙනම් අපි පූර්ව කොට කරමු පහසෙන් වාඩි වෙන්නට භාවනා කරන්න සුදුසු ආකාරයෙන් පහසෙන් වාඩි වෙන්න.